ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමං චෞසෝ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසා දුක්ඛා යම් පින්චා යම් පිච්ඡක් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඊයේ ආපුරා කියලා පටන් අරගත්ත මේ මහා හතිපදෝපම සූත්‍රයේ ඊයේ යම් පමණකට සාකච්ඡා කරන්න විවිච්ච පාලි පාඨයක් තමයි දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ සමග එකට භ්‍රමචර්යාවේ හැසිරෙන ඒ අනෙකුත් යෝගාචර පිළිසට ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව විශේෂම චතුරාර්ය සත්‍යයේ ප්‍රායෝගික ප්‍රායෝගික පැත්ත පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා කොට පාදා ගන්න හැටි. නැත්තම් කතා ආරම්භය පටන් ගන්න හැටි. ඒකදී මෙතනදී දැනගත යුතු දේවල් වලින් වැදගත්ම දේ කරන දේවල් වලින් හොඳම දේ නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි කියන මූලික තේමාව මතතේ එක එකක් සත්‍යයේ අරගෙන දේශනා කරන්න උත්සාහ කරනවා. ඇත්තට මේ සූත්‍රයේ එහෙම එකුත් නෙවෙයි කියන්නේ මේ පොට පාදා ගන්නවා චතුරාර්ය සත්‍ය දිහාවට හිත ඉසල යොමාගෙන ඊගාට මේ දුක්ඛ සත්‍ය විනා දිහාවට ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ මේ සත්‍ය හතරම සංග්‍රහ කරන මාතෘකාවෙන් දුක්ඛ සත්‍ය වෙනුවෙන් දුක්ඛ සත්‍ය දිහාවට දුක්ඛ සත්‍යයට නතු වෙලා යොමු වෙලා අවධානය යොමු කිරීමට සාරිපුත්‍රාචානව කතමං චාවුසෝ දුක්ඛං අරිය සත්‍යං. අවත්නි නැත්යකට වැඩ කරන අට්ටි අතර භාවිතයන වචනයක් යහලුවෝ කියන වගේ සහෘදයා කියන අදහස වගේ අවත්නි මොකද්ද මෙතන මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? ජාති දුක, ජරා දුක, මරණ දුක. එතකොට ජීවිත ගමනේ මුලැමැද අග. ඊට පස්සේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඒ අතරමැදදී අපිට හම් වෙන ශෝක කිරීම පරිදේව නම් වූ අඬාවැළපී දුක් දෝමනස් කියන මනසේ ඇති වෙන දුක් දෝමනස ශෝක පරිදේව දුක් දෝමනස උපායාස ඊට පස්සේ හූල්ලමින් පපුවේ අල්ලා අත්හැරෙමි කරන ඇනිල්ල ඊට පස්සේ යම් පිච්චක් යම් පිංචං නලපති තම්පි දුක්ඛ යම් යම්පි ඉච්ඡති යමක් කැමැති වෙයිද තම්පි නලබති. ඒක ලැබෙන්නේ නැති වෙනකොට ලැබෙන දුක. සංකිටේන පංච පාදානස්කන්ධා දුක්ඛ. ඉතින් මේක අර ඊටාත්ම සම්මුතියට බර ක්‍රමයෙන් දුක සත්‍ය අඳුරලා දීලා ක්‍රමයෙන් මේක අරගෙන යනවා <clears throat> රූපාකාරයෙන් දක්වනදී නාම ධර්ම වලට ගැඹුරු සියුම් කොටස් වලට ගෙනියන එකයි <clears throat> මේ පාඩයෙන් කරන්නේ. ඉතින් අද ඊ අපි සෑහනතුරට මේ අපි අපරිපත්‍ය අවිද්‍යාවත් මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාවත් කියලා සාමාන්‍ය නොදැනීම සහ වරදවා වටහා ගැනීම කියන මේ දෙකෙන් මේ ජාති දුක වටලවාගෙන තියෙන හැටි මං හිතන්නේ සායන දුක අපි සාකච්ඡා කරා ජරා දුක ගැන බලනකොටත් වෙලා අරගෙන අද බැලුවොත් ඒකෙදි තියෙන්නේ ඒ ජරාවේ මුල් කොටස හටගන්ම හරිය අපිට පේන්නේ බොහොම හොඳ දියුණු වෙන හැකියාවන් වැඩි වෙන විකසිත වෙන කොටසක් විදියට. මොකද ඉඳපු ගමන් ඒක අනිත් පැත්තට හැරිලා සම්පූර්ණ ජරාදි රාවටපත් වෙනපත් වෙනකොට අර ප්‍රාර්ථනා කරපු කැමැති වෙච්ච දේම තමයි අන්තිමට වගේ පාලනයකින් තොරව ගිහිල්ලා අපිට පාලනය කරගන්න ආණ්ඩු කරගන්න බැරි තත්වයකටපත් වෙන්නේ. දැන් අපේ ඔය රූප සාත්‍යක භාවනාව කියලා භාවනා ක්‍රමයක් විසුද්ධි මාර්ගයේ හඳුන්වා දීලා තියෙනවා. ඒක හුඟක් වෙලාවට හිතනවා මේ ලංකාවේදී දිනු කරගත්ත භාවනා ක්‍රමයක් කියලා. කෙසේ නමුත් මේ භාවනා ක්‍රමයේදී උගන්වනවා මේ රූප වල ඇති වෙන පරිණාමය විපරිණාමය ගැන බලනද ජීවිතයක් කියන්නේ එදා පැවතිච්ච පරමාවිස වශයෙන් අවුරුදු 100ක් කියලා ආදර්ශ වශයෙන් අරගෙන ඒක අවුරුදු 10 කණ්ඩායම් 10කට කඩනවා. පළවෙනි අවුරුදු 10 දෙවෙනි අවුරුදු 10 තුන්වෙනි අවුරුදු 10 හතරවෙනි අවුරුදු 10 කියලා. ඉතින් ඒකේ පළවෙනි අවුරුදු 10 මන්ද දශකය, ඊගාට ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය වශයෙන් තමයි සඳහන් කරන්නේ. ඉතින් එතෙන්ට යනකම් අපි ඒ ඊගාව තියෙන ජවනිකාට බලාපොරොත්තු වෙනවා. මන්ද දශකයේ වශයෙන් උඩු බැලිව උඩුකුරුව හොන පොඩි දරුවෙක් ඉඳලා ක්‍රීඩා දැසකට යන්න හරි ආසාවක් තියෙනවා. දෙමාපියොත් කැමැති. දරුවා වැඩෙනවා, දියුණු වෙනවා, දැසෙල්ලම් කරනවා කියලා. ඊට පස්සේ ක්‍රීඩාවෙන් ගිහිල්ලිවල ඒක මේ ශරීරය උපදාන වෙලාව, වර්ණ කර වෙලාව, එහෙම නැත්නම් ඒ යොබ්බණය අනු අපි මේ හැඩ වැඩ කරන වෙලාව, වර්ණය ගැන සැලකිලිමත් වෙන වෙලාව. ඊගාවට බල දශකේනවා කාය බල ශක්ති ගන්නන වෙලාව ඊට පස්සේ ප්‍රඥා දාසකේ. ඉතින් මේවා පහම පේන්න තියෙන්නේ එකට එකක් පස්සේ ඇති වෙන දියුණු වශයෙන්. ඒ 50 තව පස්සේ දශකේ ගියාට පස්සේ ඔන්න මේ පබ්බහර දශකේන කොන්ද පොඩ්ඩක් ඉස්සරහට නැමෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැරමිටියක පිහිටපතනවා. ඊට පස්සේ කොඳුයට පෙළ ගොනසක් වාගේ කුද වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොහොමුහ දශකයට එනවා වම කියලා තියනකොට දකුණ තියන්නේ දකුණ කියලා බලනකොට වම පේන්නේ ඔන්න පටලැවෙන්න පටන් ගන්නවා ඊට පස්සේ අන්තිමට හායන දශකේ කීවර වෙනවා ඊට පස්සේ අර 50 දක්වාම සුන්දරත්වයක් තියෙනවා අපේක්ෂාවක් ඉදිරි ගමනක් ප්‍රගමනයක් අනේ ඉතල 60 වෙනකොට ඔන්න පිරියෙන්න පටන් ගන්නවා ඒ පිරියෙන්න පටන් ගන්නකොට අර ජරා ගතිය හොඳට කැපී පේනවා අර මුල් 10 5ත් මන්ද දශකේ ඉඳලා ක්‍රීඩා දශකයට යෑමත් පරමාර්ථ වශයෙන් බලනොත් දිලා යනවා. ජරාවටපත් වීමක් තමයි නමුත් මුල් කොටස අපි සුන්දර පැත්තට ගන්න. අන්තිමට ඒ පණ අපැන්නට පස්සේ තමයි තේරෙන පටන් අරගන්නේ මේක කාටවත් හම්බෙන්නේ ලස්සන පැත්ත. නමුත් මේක අනිවාර්යයෙන්ම අනිත් පැත්තට හැරිලා තමයි නතර වෙන්නේ. එදාට එනකොට පේනවා ඉදිරියට යනවායි කියලා කියන්නේ දැන් තිබුණු தත්යෙන් තව තවත් ජරා දුකට නරා දුකට වැටීමක් වෙන්නේ කියලා. ඉතින් සමේ 50 ඉඳලා 60ට පයින් පැම්ම ඒකයි තාමත්ම තීරණාත්මකයි මේක හැම කෙනෙකුටම හරියටම 59 ඉවර වෙන එකක් නෙවෙයි දල වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක බටහිර ලෝකෙත් දැනගෙන තියෙනවා. අවුරුදු 50 පයින්කොට අපි <clears throat> දාර්ශනික පැත්තෙන් බලනකොට ආධ්‍යාත්මික පැත්තෙන් බලනකොට ඇත්තම අපි උපදින්නේ 50යිදී කියලා. එතකම්ම කරන්නේ ප්‍රසෙල්ලක්කාර ජීවිතයක් තමයි. ඒ නිසා you will be you are reborn psychologically reborn at 50s කියලා කියනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක කල් අපි අර මේ පෙන් කියලා කියලා පෙන් කියලා කියලා කරගෙන ආවට දැන් ඉස්සරහට හරිය පරිස්සම් වෙන්න වෙනවා. මොකද දිගින් දිගටම දිගින් දිගටම හාන දශකයේදී හාට තමයි යන්නේ. අස්පෙනීම, කන් ඇහිම වගේ සෑහෙන සාමාන්‍ය පරිශන වලින් කියලා කියනවා අවුරුදු 50 දක්වා වැඩෙමින් දියුණු වෙමින් යන මේ ඉන්ද්‍රිය ධර්ම 50න් ඉහාට ගියාට පස්සේ එක අවුරුද්දකට <clears throat> අවුරුදු 6ක ගෙවි ගෙවා දැමීමක් සිදු වෙනවා කියන්නේ. ඒක අවුරුද්දට අවුරුදු 6ක් නාකි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක ලොකු සෝදපාලුවක් ඇති වෙනවා මානසිකත්වයේ. ඒ වගේම හැකියාවල් වල කැපෙන කැපිපෙනීම එන්න පටන් ගන්නවා. සමහර වෛද්‍යවරු කියනවා තමන් මැරෙන්නේ මේ ලෙඩෙන් කියලා. ලෙඩේ ඉස්සල්ලාම තේරෙන්න පටන් ගන්නවා 50 පයින්නකොට. ඊට පස්සේ තමයි ඉතින් ඔන්න ජීවත් වෙන්න පටන් ගන්න. ප්‍රධාන ලෙඩේ ප්‍රධාන මාරාන්තික ලෙඩේ ආවට පස්සේ තමයි කාට කාටත් සිහි එන්නේ කළ යුතු දේ මොකද්ද කියලා. අන්නේ විදිහට මේ ජරාව ඒ සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරලා තියෙන්නේ තිත්තති ජරා පරිතරජ ව්‍යාග්‍රීව තිත්තති ජරා පරිතරජාන්ති කියලා. ගොරෝගොරෝ බලානින ව්‍යාග්‍ර දේනුවක් වගේ මේ ජරාව බලාන ඉන්නවා ඉස්සරහට බන්තොට මෙන්න මෙහෙමයි කරන්න කියලා. ඉතින් ඒ පටන් ගන්නකොට මුල් කොටස බොහොම සුන්දරත්වයක් පෙන්වනට ජරාව අපි සාමාන්‍ය සම්මත ලෝකේ පටන් ගන්න විදිහ එනකොට වෙන කරන්න දෙයක් නැති තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ දුක පෙන්න නැති වෙන්න තරුණ කොටස් වලට ලෝකේ බාර දීලා නාකි විශ්‍රාම ගන්නවා. විශ්‍රාම ගන්නලා ඒගොල්ලෝ ඉස්පිරිතාලෝට මානසික රෝවල් වලට මහලු මඩම් වලට කොටු කරලා වීදියට බහින්නේ පුරංගනන් පුර පුරුෂයන් පමණයි. ඉතින් වීදිය බොහෝම සුන්දරයි. ඒක තියෙන්නේ අර ක්‍රීඩා දශකයට බල දශකයට ප්‍රඥා දශකයට ගැලපෙන දේවල් තමයි. අනික ගොල්ලෝ ඒ වීදි වල ඉන්න තහනම් ඒගොල්ලෝ අයින් කරනවා. ඒ මොකද මේ ලෝකයේ මම ලද්දා විසින් මම ලද්දි බොහොම සුන්දරව හොඳ පැත්ත කියලා පෙන්නනවා. ওই සෙල්ලම තමයි සුද්ධෝදන රජුරෝ කෙරුවේ සිද්ධාර්ථ කුමාරයාට දකින්න බැරි වෙන්න මේ හතර පෙර නිමිති දුරු කරා. දුරු කළා යා යෝරජතනතුරු කියලා ඍතු තුනට මාලිගා තුනක් හදලා ඒවට නාටිකාංගනාව තියලා පුළුවන් තරම් ඒ සුන්දරත්වය පෙන්වන්න පටන් ගත්තා. නමුත් තමන් එළියට බහැපු දවසේ ඉස්ලාම දකින්නෙම මෙතෙක් නොදකපු එක ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන එක තමයි. ඉතින් මේ වගේ රටකට ආපුවාමත් වීදිය දිව්‍ය ලෝකෙන් බහපිකක් වා. ඒ අර බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ බුරුම කාරේ මේ බුරුම ජාතිකයේ ඇමරිකාව වගේ රටකට යන්න හදනවා කියලා කියන මොකක්වත් නැහැ. ඉතින් කෙලින්ම දිව්‍ය ලෝකේ තමයි. මොකද මේ රටේ තියෙන බොහොම දරිද්‍රතාවයක් තොරතුරු පිළිබඳව ලොකු පාලනයක් තියෙනවා. තම කොටස් වලට මේ අවශ්‍ය ඉදurang පිනවීම කරන තත්ත්ව අඩුයි. ඉතින් ඒ නිසා කට අරගෙන බලන ඉන්නවා මේ පිටරට යන්නේ ඒක රට යනවායි කිව්වහම දිවි ලෝක යනවා වගේ තමයි හිතානේ ඉන්නේ. ඔය කියලා බැලුවට පස්සේ ඒ ඉන්න කන්දේ ආශ්‍රය කරලා බලනකොට මේ මිනිස්සු පිසාච ප්‍රේතයෝ වගේ. කොච්චර කෑවත් ඉවර කරන්නේ කොච්චර බීවත් ඉවර කරන්නේ නැති පිසාච ප්‍රේත ලෝකයක් කියන එක. ඒ ස්වාමීන් වහන්සේගේ රිට්‍රීට් එකදී මේ සතිපට්ඨාන උගන්වපු වෙලාවේ හිටපු සුදු නෝනා කෙනෙක් නැගිටලා ප්‍රශ්නයක් අහුවලු මේ ස්වාමීන් වහන්සේ අපි මේ ආකන්ඩිෂන් කරපු ගෙවල් ඇතුලේ එහෙම නැත්නම් ආකන්ඩිෂන් කරපු කාටවල තුල හිටියට නිතරම බඩවපුව දනවා කියලා. ඒක අපි මට තියෙන දෙයක් කොච්චර ආකන්ඩිෂන් කරන හිටියත් නිතරම දැවිල්ල තියෙනවා බඩවපුව දනවයි කියලා. ඉතින් යන ගමන් මේ එළවන මාත්‍යර කිව්වලු අනේ අර මිනිසයා ඉතින් මේ ලබන්න තියෙන සෑම භෞතික සම්පත් ලැබුවට මේ බලනකොට ඉන්නේ මහා දැවෙන තැනකනේ කියලා. ඩ්‍රයිවර් මහත්තයා සාඩෝ තියා බල්ලා කියනවලු ස්වාමීන් වහන්සේ මොනවද මේ කතා කරන්නේ මහත්තයා ඒ ගැන විතරයි කිව්වේ අපි තේරෙම ඉන්නේ එතන තමයි කිව්වා. යාගන් ජනක රෝගී වල ඇතුලේ හිටියට බඩපපුව දානවායි කියලා. ඉතින් සායරට එක පාට කල්පනා අනුවලු මේක තමයි සරුවචනාංශයේ පිසාච ලෝකේ සහ ප්‍රේත ලෝකේ කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. කොච්චර කෑවත් ඉවරකුත් නැහැ. මේ කකා කකා හිටියට මොකද දැවිල්ල තියෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ දිවි ලෝකේ කියලා යන්න හදාගන්නේ. ඒ ගිහිල්ලා බලනකොට ඒක නිකම්ම නිකන් හිස් කෝම්බයක් විතරයි. සාමාන්‍ය එන ගහච්ච සෝම් පිටිනයක් වගේ ඇතුලේ බලනකොට. හැබැයි බාහිරේ නම් බොහෝම ලස්සනට පෙන්නලා තියාගෙන ඉන්නවා. නමුත් ඒ දුක්ඛ සත්‍ය ওই තාලෙන් වසන්නාමා. කොච්චර කරත් ඒ විදියට ඒ බාහිර කොටස් සකස් කරගෙන ජීවත් වෙන්න හැදුවත් ඒ දුක ව්‍යාග්‍ර දේනුවක් වගේ ගොරෝගොර බලන ව්‍යාග්‍ර දේනුවක් වගේ අවස්ථාව හම්බෙච්චාම අපලකණ්ඩ බලාගෙන ඉන්න කොනක. ඉතින් එතනපත් වුණාට පස්සේ ඊවැනි කෙනෙක් මේක දුක්ඛ සත්‍ය පිළිබඳ අහලා තීරුම් අරගෙන ඒකට ලෑස්ති වෙලා නොහිටියොත් ඒ වෙලාවට අර සාමාන්‍ය සමාජ සෝදකයෝ මේ ලස්සනට තියන්න ඕන කට්ටිය අර කරදරකාරයෝ ටික අයින් කරනවා. දෙඩු ටික ස්පිරිතාලයකට ගාල් කරනවා. වයසට ගිය කට්ටිය බාහිර මහලු බඩම් වලට ගාල් කරනවා. ඊට පස්සේ මොලේ නරක් වෙච්ච කට්ටිය මේ මානසික රෝගල් වලට ගාල් කරලා එළිය ටික ලස්සනට තියෙනවා. ඒක සඳහා ගෙවන ටැක්ස් ඔක්කොම පාවිච්චි කරනවා. මේ බැලුව බැලමට හරි ලස්සනයි. නමුත් ඇතුළ බැලුවාම මේක අර සාමාන්‍යයෙන් එකම ගෙදරක ලෙඩෙක් මාල්ලෙක් මලකඳක් ජීවත් වෙමින් පෞල් කන ජීවිතයට වැඩිය හරිම වේලිච්ච ක්‍රමයක් තියෙනවා. හරිම කෘත්‍රිම ක්‍රමයක් තියෙනවා. මේ එකම ක්‍රමයකින්වත් මේ ජරා දුක වසන්න බෑ. ඒක නිසා කරන්න තියෙන්නේ මේ විදිහට අර එවුව නොපෙන්නා ඒ අවුරුදු 50ම සුන්දරව ගත කළ එක පාට ඩෝංගාල ඇදගෙන වැටෙනවා වගේ පෙන්ෂනුත් ගත්තා, ගෙදරත් ඉඳ වෙනවා, හැපෙන්නෙත් නැහැ, කන් ඇහෙන්නෙත් නැහැ කියන තත්ත්වයට ආපුවාම විශාල ෂොක් එකක් තියෙනවලු. ඒක සාමාන්‍ය පටේ ලෝකේ කියන්නේ මේ පෙන්ෂන් ගැනීමත් එක්ක ඇති වෙන මානසික අවපාතනය. බේරන්න බැරි තරමකටපත් වෙලා තියෙනවා. ඒක මොකද මේ මව අපාන නිසා. නමුත් ඇති හැටිය දකිනවනම් අර මුල් තරුණ වයසේදී වුණත් මේ ඉන්නේ ජරාවටපත් වෙන මාර්ගයක කියලා දැනගත්තද හිටියට අපි ඔය හිතන තරම් ඒකේ නාස්තිකත්වයක් හෝ ඉච්ඡාබංගත්වයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ලාංකික පරිසරයේ එකම ගෙදර ඔක්කොම වැඩ වෙනකොට ඒ දරුවෙකුට හම් වෙනවා ඒව පිළිබඳ පූර්ණ මූලික අවබෝධයක්. ගෙදරම මරණ සිද්ධ වෙනවා, අත්තම මුත්තත් ඉන්නවා, බබාලා හම් වෙන කට්ටියක් ඉන්නවා, පොඩි දරුවෝත් ඉන්නවා. ඔක්කොම එකට ඉන්නකොට හම් වෙනවා පණිවිඩය. ඒක අපිට පේන්නේ නොදියුණු සමාජයක්. එහෙම නැත්නම් සංවිධානය වෙච්ච නැති තමයි ඒක මේ සංවිධානයෙන් කරන්න හදාන්නේ ওই දරාව හංගලා තියෙන එක විතරයි. මොකද ඒක වහන්න බෑ. ස්වභාවේ ඒක බුද්ධ දේශන හැටියට බලනකොට ඒක ඒක වශයෙන් දැනගෙන සිටීම වටිනවා. එතකොට අර විදිහේ මානසික අවපාතන ඉන්නේ නැහැ ලෑස්තිලා ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒ ඒ සායරක මේ රිට්‍රීට් එකේදී කියලා තියෙනවා ඊට පස්සේ කතා කරලා මේ අවුරුදු 50න් පස්සේ තමයි මොන පරිසරයේ හිටියත් මිනිස්සුන්ට තේරෙන්නේ මේක උපනියති ලෝකෝ අද්දුවෝ ඒක නිසා මරණයට ගාල් කරන ඉන්න හරක් පහුවෙන්දා වදේ දිදි හරක අකමැති වෙච්චි වෙච්චි වදකාකාරයට ගෙනියන හැටි මරණයට ගෙනියනා වගේ අපි ඒකාන්තයෙන්ම 10න් 20ට 20න් 30න් 40ට වයසට යනවා ඒක වළක්වන්න කවුරක්වත් නැහැ. ඒක ස්වභාවයි. නමුත් ඒක සුන්දර පැත්තෙන් බලන ඉන්න මුල් අවුරුදු 50යිදී ඒක ජයග්‍රහණයක් විදිහට ප්‍රගමනයක් විදිහට දකිනවා. තනහ පැන්නාට පස්සේ ආ දැන් තේරෙනවා හරක් මරණයට අරගෙන යන හැටි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ අවුරුදු 50 වෙනකොට චරිතයක් ඉතුරු කරගෙන හිටියොත් අන භාවනාවක් නැතත් ඒ පුද්ගලයාට මේ ජරාව පිළිබඳව සංඥාව අරගෙන අඩු ගානේ බණ භාවනාවකට යොදා ගන්න පුළුවන්. උග දෙනකොට වෙන්නේ අවුරුදු 50 ඇතුළත චර්ිත ඝාතනය කර ගන්නවා අධික ඉදරම් පිනවීම නිසා එතකොට නැවතත් ඒ සත්පුරුෂයන් දැකීම සත්පුරුෂයන් ළඟට යෑම සත්පුරුෂ කටයුත්තක් කිරීම තමන් අභෝගී පුද්ගලයෙක් එම ජීල්ත් එක වශයෙන් හෝ එහෙම නැත්නම් ලැජ්ජ බය දෙක වශයෙන් ඇති වෙනවා. ඉතින් එහෙම නොවීමට චරිතයක් බේර ගන්නවයි කියන එක ඒ ජීවන සමාජවල හුඟක් අමාරුයි. ඒ වගේම යැත්තෝ කර්මේ සහ කර්ම ඵලයේ කියන එක පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේවා වෙන්නේ එක්ක දිව්‍යඥාන්සේ කැමැත්ත එහෙම නැත්නම් මොකක් හරි මට වැරදිලා නැත්නම් මේ ජරාව විය යුත්තක් නෙවෙයි කියන්නේ. ඉතින් ඒක නිසා ඒ බණ තීරුම් ගන්න උත්සාහ කරපු සුද්දෙක් ප්‍රකාශයක් වශයෙන් කරාලු ස්වාමීන් වහන්සේ කියන ওই කර්මයේ සහ කර්මඵලයේ නැත්නම් අපි කරපු දෙයමයි අපි කරා පැව නැවත ඉන්නේ කියන එක දේවයදහිල්ලත් එක්ක ගලපන්න අමාරුයි. නමුත් ඔබ වහන්සේ කියන දේ අපි ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. අපි උත්සාහ කරනවා මේ කළ කළ දේ ඵල ඵල දේ කියන එක තේරුම් අරගන්නට ඒක ආයස කරයි. ඒ වගේම ඔබ වහන්සේ කියනවා මුල් අවුරුදු 30 40 පිළිබඳව මොලේ මෝරලා නැහැ. ඒක නිසා මුල් ටිකේදී අර කාම පැත්තට කාමච්ඡන්දේට නතු වෙන එක වළක්වන්නත් බෑ. ඒ නිසා අපි මේ කරන්නේ පිනක් නම් භාවනා කරලා කරන්නේ පිනක් නම් ඒ පින අනුව අපට මැත්තේදී මෙන්න මෙහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න නම් මට ප්‍රාර්ථනා කරන්න වෙන්නේ මෙහෙමයි. ලබන ආත්මෙත් මට මනුස්සාත්ම භාවයක් ලැබේවා. හැබැයි කෙලින්ම පණයෙම උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හතරේ 50 වෙනකම් කරන හරිය කරන්න ගියොත් කවදාකවත් හොඳ පැත්තට ගන්න බෑ. ඉතින් ඒකේ ස්වාමීන් වහන්සේගේ බණ පොතේ අන්තිම පිටකවරේ ඕක තමයි ලියලා තියෙන්නේ. මේ ජරාවේ තරම්ම අපිව මුල් කොටස බොහෝම පුසුඹයි බොහොම ලස්සනයි විකසිත වෙනවා. නමුත් එහා පැත්තට ගිය දවසේ ඒක ලෑස්තිලා ගියේ නැත්තම් දුක දෙගුණ වෙනවා. ඒක නිසා යොබ්බන මතය, ආරෝග්‍ය මතය, එහෙම නැත්නම් ධන මදේ වගේ දේවල් වලින් මදේට කියලා ප්‍රමාදයට ගියොත් අය අප්‍රමාද ධර්මයේ කියන එක බොහෝම දුරස්ත වෙන්න පටන් ගන්නවා. නමුත් අර යොබ්බන මදේ තියෙද්දිම ආරෝග්‍ය මදේ තියෙද්දිම ධනමදයේ තියෙද්දිම මේ අප්‍රමාදී ක්‍රියාත්මක කරනවා නම් ඒක සඳහා දුක්ඛ සත්‍ය පිළිබඳව මූල ධර්ම වටිනාකම මූල ධර්මයේ අවබෝධය. ඒ වගේම තර්ක ඥාන පිළිබඳව තමයි දුක පිළිබඳව ඇති අන්වේ ඥාන අනුමාන ඥාන අවබෝධ කරලා ඉන්නවනම් ඒ සම්පූර්ණ මුල් කාලෙම ඉදරම් පිළිවෙලට ගත කරන්නේ නැතුව ශක්ති ප්‍රමාණයෙන් කරතයි. එහෙම කෙරුවොත් පසු කාලේදී හම්බෙන මේ ජරා ලක්ෂණ භාවනාවට උදව්පකාර වෙනවා. ඒකල පස්සේ තමයි අවසානයේ මරණය සිද්ධ වෙන්නේ. ඒ මරණය පිළිබඳව නම් එච්චරවත් හේතු කරන්න දෙයක් නැහැ. ඒක කවුරුත් පිළිගන්නේ අභාග්‍ය සම්පන්න නොවැළැක්විය හැකි සත්‍යක් වාටපත් වෙලා තියෙනවා. නමුත් සර්වචනාංශයේ ඉස්තිස්සලාම ශාස්ත්‍රවරුන් අතරින් මරණය මරණානුස්සතියක් වශයෙන් හඳුන්වා දීලා ඒක ආරක්ෂක භාවනාවක් විදිහට කියලා දීලා තියෙනවා. නිසා තේරවාද භාවනා ක්‍රමවල මූල කර්මස්ථානයක් වඩන්න කලින් චතුරාර්යක භාවනා වශයෙන් බුද්ධානුස්සති මර මෙත්තා මරණානුස්සති අසුභ වශයෙන් භාවනා ක්‍රම හතරක් සඳහන් වෙනවා. ඉතින් ඒකදී මරණානුස්සති භාවනා හඳුන්වා දෙන්නේ මේ වැඩපස්සට දාන. එහෙම නැත්නම් මේ හෙට කරන්න පුළුවන් ය කියලා නිතහතර කරුණු දක්වන අයගේ ඒ තර්කයට විරුද්ධව. ඒ මොකද මරණය කොයි වෙලාවෙ කාට කොයි අවස්ථාවේ කොයි ආකාරයෙන් පැමිණෙද කියන්නේ. ඒ නිසා ආදා දෙයි මරුපින් කරගන්නේ කෙලෙසද හෙට මරු නීති නිසිතන්නේ කියලා මේක සීපත් කරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් බැලුවාම පේන්න තියෙන්නේ මරණයේදී තියෙන මේ ඒකාන්ත කෙලවර සමත ක්‍රමයට අරගෙන හිත කාම ආසාවන්තිකී නැත්නම් ඉඳුරම් පිනවීම දිගේම පමණක් යොදවන්නේ නැතුව වරින් වර වරින් වර මෙතනින් තමයි මේක කෙලවර වෙන්නේ කියලා පෙන්වන ගතියක්. ඒ වගේම මේ මරණානුස්සතියම අපිට විපස්සනා පැත්තට දාලා ගන්නත් පුළුවන්. ඒක බලනකොට ඉච්චර තර්කානුකූල නොවෙන්නේත් නොවේ. ඒක ගන්නකොට කියන්නේ මරණය ඒකාන්ත සත්‍යක් නම් අමරණීයත්වයක් ලෝකේ ඒකාන්ත විය යුතුයි. හැම කෙනෙක් මේ කාන්තේ මැරෙනවා නම් නොමැරෙන තැනක් තිබිය යුතුයි. ඒක තමයි ඉස්සරහට ගන්න. එන්නේ නොමැරෙන තැන මැරෙන්න ඉස්සර වෙලා. නැත්නම් in this very life මේ ජීවිතේම අත්දැක්කොත් තමයි අපට මරණයේදී ඒ අවස්ථාව බේර ගන්න පුළුවන් වෙන්නේ. ඒ අමරණීය தത്വයට යන්න අමරණීයත්වය උත්සන්නාසන කරගන්න මරණය තුලින්මයි කෙරෙන්නක් තෝරන්නේ. මරණය සිහිපත් කිරීමෙන්මයි කෙරෙන්න ඕන. මරණයට බය වෙලා පැත්තකට දාලා මරණය දුරුවන් කිරීමෙන් නෙවෙයි මරණය හරහමයි අමරණීයත්වයට යන්න ඕන කියන්නේ. ඒක නිසා කියනවා ඒක ධර්මවත් දේශනාවේ සඳහන් වෙනවා මානිනී ඒකාන්ත වූ අමරණීය වූ එකම භාවනාවක් අහනවනම් මට කියන්න තියෙන්නේ මරණානුස්සතිය කියලා. යම් කිසි කෙනෙක් මරණය අමතක කරලා ප්‍රමාදයට වැටිලා මදයට යොබ්බන මදය කියන තරුණකම එහෙම නැත්නම් ධන මදය කියන සල්ලි කියනවා කියන හිත ගතිය ආරෝග්‍ය මදය කියන්නේ මට ලෙඩ නැහැ කියන හිත ගතිය මද පමාද දෙකට වැටුනොත් ඒ මනුස්සයා මරණය අමතක කරනවා මරණය සිහිපත් කිරීම අසුබයක් විදියට සලකනවා එතකොට එවැනි පුද්ගලයෙක්ගේ මදේට ප්‍රමාදයට බර ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ මරණය ඉතාමත්ම දුක්ඛිත වෙනවා ලොකු බලාපොරොත්තු සෝමියක් වඩපත් වෙනවා නමුත් මරණය නේකාන්තයි දැනට මේ යෞවනත්වයේ තිබුණට ඔක නැති වෙනවා දැනට මුදල් තිබුණට මුදල් අපිට අරසාව නැති වෙන වෙලාවක් එනවා ඒ වගේම ධම්මම නිරෝගී සම්පන්න වුණාට මරණය ඉන්න පුළුවන් කියලා ඒ තරුණ වෙලාවෙත් නිරෝගී වෙලාවෙත් ධානය තියෙන වෙලාවෙත් අනෙකුත් ශක්ති තියෙන මරණය නිතර නිතර සිහිපත් කරොත් ඒ මිනිස්සයා ඒ සිහිපත් කරන සෑම මොහොතකම මේ සජීවී හිතක් එහෙම නැත්නම් අප්‍රමාදී හිතක් සකස් අනිවාර්යයෙන්ම එනේ මේ අසුබ පැත්ත මරණ පැත්ත නිතර නිතර සිහිපත් කිරීමෙන් හැම ජීවත් මොහොතක්ම වෙනතට වඩා සජීවී කරගන්න පුළුවන්. මරණය සිහිපත් කිරීමෙන් ඒ ඒ චිත්තක්ෂණ අමරණීය කරගන්න පුළුවන්. අන්නේ අමරණීය මරණය සිහිපත් කරන ගත කරන කෙනාට යොබ්බන වදේ එන්නේ නැහැ. මම තරුණයි ඕගොල්ලෝ වගේනේ මං මේම මේ કોઈ තත්තරපත් වෙන්නේ නැහැ කියලා එහෙම මුලාවක් එන්නේ නැහැ. ඒ වගේම මට මුදල් තියෙනවා මං කොයි දේ හරි එකකින් කරගන්නම් කියලා එහෙම විශ්වාසයක් එන්නේ නැහැ. ඒ වගේම මම නිරෝගී කොහොමද මට මරණය එන්නේ කියලා එන්නේ නැහැ මොකද නිතරම මරණ ශීපත් කරනවා. ඒ නිසා මේකේ තියෙන්නේ අමරණීය වෙන්න ඕනේ නම් මරණය නිතරම ශීපත් කරන්න ඕනේ. අමරණීයත්වයට යන්න මරණය නිතරම ශීපත් කරන එක නම් මරණයට මොදෙන්නේ මොන දෙන්නේ hina වෙවි. යම් කිසි කෙනෙක් මරණය කියන්නේ අභාග්‍ය සම්පන්න දෙයක්, නාස්තික දෙයක් කියලා ඒක දුරුවන් කරලා අර කියන යොබ්බන මදයට ආරෝග්‍ය මදයට තරුණ මදයට යට වුණොත් මරණයේදී මහ විශාල කම්පණයකටපත් වෙලා Tamanට ලොකු බලාපොරොත්තු සුන්වක් වෙනවා. ඒක නිසා මරණ අනුස්සති භාවනාව හරියට අගය කරලා තියෙනවා. නමුත් ඒක භාග්‍යයක්ද භාග්‍යයක්ද මන් දන්නේ මොනම විදියකටවත් මේ සම්ප්‍රදාන කූල බුද්ධ ආගම පවතින ලංකාව වගේ රටකට ගෞරවයෙන් බාර ගත්තට බටහිර ලෝකෙක මොනම විදියකින්වත් අගයක් ආඩම්බරයක් ගන්නෙ නෑ මරණානුස්සති භාවනාවේ. ඒක දකින්නෙම නාස්තික දෙයක් විදියට. ඒක දකින්නෙම මේ හිත වටන හිත දුර්වල කරන දෙයක් විදියට. ඒ නිසා හරි අමාරුයි චතුරාර්යක භාවනා බටහිර සම්ඳුනලා දෙන්නේ. ලංකාවේ නම් බොහෝ විට ඒක කරනවා. නමුත් හොඳට මතක තියාගන්න ඕන තාක්ෂණික වශයෙන් බලනකොට නැත්නම් භාවනා පැත්තේ මරණානුස්සතිය භාවනා අවශ්‍ය කරන්නේ මේ පසුබාහන පසු පස්සට දාන මානසිකත්වයක් ඇති කෙනෙකුට. ඉතින් ඒකෙදී Taman දන්නවා නම් සීලයක් රකින්න දානයක් දෙන්න භවනාවක් කරන්න හිත පුළුවන්. අද ඕනේ නැහැ කියන එක ඒක Taman වශයෙන් අවබෝධ කරගෙන තියෙනවා නම් එහෙමනම් කරන්න තියෙන්නේ නිතරම ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං කියලා අර මරණයේ නිට්ටයත්වයත් ඒ ජීවිතයේ පවතින අනිත්‍යත්වයත් නිතර සිහිපත් කරනකොට සංවේග පහළ වෙනවා. ඒකට කියන්නේ සංවේග පහළ වෙනවා කියලා. මෙන්න මේ සංවේග කියන වචනේ ඇතුලේ වේගයක් තියෙනවා. අන්නේ වේගය තමයි සද්ධාහ කුසල ඡන්දයක් පාඩපත් කරගෙන මෙහෙම බලන්න ඉඳලා බෑ මම මේ කටයුතු කරන්න ඕනේ කියලා ඉදිරියට ගෙනෙන ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ සංවේගය පහළ කරගන්නට හරි හොඳයි මරණුසති භාවනාව. ඉතින් ඒක ආනාපාන සති භාවනාවක් කරගෙන ඉන්නකොට පොඩි වේදනාවක් එනකොට එහෙම නැත්නම් පොඩි මැස්සෙක් එහෙම නැත්නම් මදුරුවෙක් වහනකොටම නැත්නම් පොඩි සද්දයක් ඇහෙනකොටම අපි නැගිටලා යන්න හදනවා නම් ඒ වෙලාවේදී අර මරණානුසති භාවනාවේ සංවේගය පහල කර ගැනීමෙන් කෙනෙකුට පුළුවන් වෙනවා ඒ ඒ ආපු ගමම බාධාව අනුව ඉරියව පාවා දීලා අරමුණ පාවා දෙන්න නැගිටන වෙනුවට තව ටිකක් දිගට මේක ගෙනියන්න. ඒ නිසා මරණානුසතිය කරපු කෙනෙකුට නම් කල්පනා කරන්න කියනවා ආස්වාද ප්‍රසවාස භාවනා කරගෙන ඉන්න. දැන් කාරමුණ පොඩ්ඩක් නොදෙනී නොපෙනී ගිහිල්ලා එනතන් ඒ වෙනුවට කයි වේදනාවක් ඇවිල්ලා නැත්නම් බාහිර සද්දයක් නිසා හිත ගැස්සිලා නැත්නම් හිතවිල්ලක් මොකක් හරි වෙලා පුංචි කාරණාවක් ඇවිල්ලා පාවා දෙන්න හදන වෙලාවේදී ඒ මරණසුති කරප කෙනෙකුට සීපත් කරන්න කියනවා සංවේගය නැත්තම් හිතන්න කියනවා මේක මගේ මේ මරණාසන්න අවස්ථාව නම් අන්තිම හුස්ම නම් මම කොහොමද මේ වෙලාවේදී ක්‍රියාත්මක කරන්නේ කොයි විදිහට ආවට ගියාට කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා මේ මරණාසනුස්සති භාවනා පිළිබඳ හැඟීමක් තියෙන කෙනෙකුට අන්නේ සංවේගය මෙතෙන්ද කිට්ටු කරගන්න පුළුවන්. ඕනම කෙනෙක් මරණ මරණයේ අවස්ථාවේදී මට මේටි වැඩිය තව ටිකක් කාලය නැත්නම් හුස්ම හතරක් පහක් අත වැඩියෙන් කියලා ඉල්ලන එක ප්‍රමාද ජීවිත ගත කරපු හැම කෙනාගේම හැටි. මරණයට ගියාට පස්සේ කියනවා මේ ඉවර කරපු නැති වැඩ තියෙනවා මට තව විනාඩියක් තත්පරයක් දෙන්න කියලා අර අවසාන හුස්ම ටික පිළිබඳව පුතුමාකාර වටිනාකමකට එනවා ඒ මොනවාක් කරගන්න බැරි වෙලාවෙදී. නමුත් එතෙන්ද යනකම් හුස්ම ගැන කිසිම තැකීමක් නැහැ. ඒක බොහෝම අත වැඩියෙන් වියදම් කරගෙන අන්තිමට මරණාසන්න මොහොතේදී අවසාන හුස්ම වලට බැගෑපත් වෙන ගතියක් තියෙනවා. අන්නේ ඒකත් මරණානුසති භාවනාවේදී හොඳට සිහිපත් කරලා දෙනවා. ඒ වෙලාවට යනකොට නැත්නම් ඒ වෙලාවට යන්න කලින් මේ ගත කරන හැම හුස්මක් පාසාම අපි ගෙන ආපු ආවුස ගෙවීමක් සිදු වෙනවා. ඒ කිවෙන සෑම වෙලාවක එලඹ සිට සිහියෙන් කටයුතු කරනවා නම් අපිට අවසාන මොහොතට සූදානම් වීමක් ලෑස්ති වීමක් සිදු වෙන නිසා මරණය භද්‍ර මරණයක් වාටපත් වෙනවා. මංගල මරණයක් වාටපත් වෙනවා කලබගැනියක් වෙන්නේ නැහැ. එහෙම නැතු ඒක අමතක කරලා ජීවිතයේ රසවත් වෙන්න රසවින්දනය සඳහාම ගත කරන්න පටන් ගත්තොත් මරණ අවස්ථාවේදී විශාල අලකලංචයක්. මා විශාල කඩවැටීමක් සිදු වෙන නිසා බෞද්ධ මේ අදහස ඒ ඒ ඒ ආගම් වල සමහර ඇත්තෝ ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා. ඒ පොත්වල ලියවිලා තියෙනවා ඒ ඇත්තෝ මරණය පැත්තෙන් ජීවිතේ දිහා බලන හැටි. ඒව බැලුවොත් හරි පුදුම ජීවිතේ. ඒ එනිකම් පැහැදිලි ප්‍රකාශයක් වශයෙන් මට මතක් වෙනවා මේ පොතක කොටේෂන් එකක් නැත්නම් උද්දෘතයක් වශයෙන් තිබුණා ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ කියන්නේ බටේර මානසික විද්‍යාවේ පිටු වශයෙන් සලකන පුද්ගලයා 48 විතර යාගේ වයසේදී හෘද වස්තු නතර වීම නිසා චිත්තක්ෂණ ගානකට පණ නැතුව වගේ ගිහිලා තියෙනවා. ඒ කියන්නේ near death experience එකක් කරලා තියෙනවා. නමුත් මේ මිනිස්සයා ඒ වෙලාවේදී හොඳට වෙච්ච දේ බලන ඉන්නකොට ඒකෙදී මේ තිබුණ බර මොකක්වත් නැහැ. සම්පූර්ණ හිත කොහොම සහැල්ලු තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒතෙන්ද ගියාට පස්සේ මේ ජීවිතේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා විසඳන්න කෙනෙක් වගේ කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා සූදානම්ෙන් යනවා නම් ඒ අවස්ථාව මහ විශාල මේ සැහැල්ලුවක් විමුක්තියක් ලැබෙන බව. නමුත් මේ මනසර අහම්බෙන් වගේ ආයසරයක් අර පරණ පුරුදු කයටම එන්න සිද්ධ වුණා. ඒ තැනපු දොස්තර මහත්තයාගේ දක්ෂකම නිසා. ආවට පස්සේ ආ කියලා තිනවා මරණය ජීවිතේ පැත්තෙන් බලනකොට මරණය කියන්නේ මහා බලාපොරොත්තු සුන්වීමක් නාස්තියක් මේ ලස්සන ගමනේ කෙලවර බව හැබැයි ඒක පිළිබඳව සංස්කෘතිය අතර වෙනසක් නැහැ මරණේ ජීවිතයේ පැත්තෙන් මරණ දිහා බලනකොට නම් මරණය කියලා කියන්නේ කිසි කෙනෙක් පසන්දයක් නෙවෙයි කාට හරි වාසනාවක් තියෙනවා නම් මරණේ පැත්තෙන් ජීවිතය දිහා බලන්න මේ කාලකණ ජීවිතය කවදාවත් එන්නේ නැහැ කියලා කියනවා ඒ තරම්ම මේක ජීවත් කරවන්න අපි පුදුම මහන්සියක් මාන්ති වෙනවා. අතෙන්දී ඔක්කොම සැප සම්පත්තික හම් වෙනවා කිසිම වේදමක් නැතුව හිත නිදහස් වෙනවා. ඉතින් ඒක ඒ මිනිස්යාගේ ජීවන රටාව නැත්නම් චින්තනයේට තද්ද බලපෑමක් ඇති කරලා තියෙනවා. මේ මරණ පැත්තෙන් මරණය පැත්තෙන් ජීවිතය දිහා බලනකොට අපි මේ කරන නාඩගම මේ යෞවනය රැකගන්න ආරෝග්‍ය රැකගන්න ධනය රැකගන්න කොච්චර පමාවට වැටෙනවද? කොච්චර මදේටපත් වෙනවද? එකදිවල අන්තිමට මේ එකක්වත් මේ යොබන මතය, තරුණ මදය, ආරෝග්‍ය මදය තියෙනකන් මරණය සිහිපත් කරන්නවත් දෙන්නේ නැහැ. ඒක අනිවාර්ය දෙයක්. මචා සරුවත්යන් වහන්සේ විතරක් නෙමෙයි අනික් අතත් මතු කරලා තියෙන නමුත් ඒ දර්ශනවල හැටියට බලන්නේ වයිසර කැපිපෙන්නලා නැහැ. මේ ශාසනයේ බොහෝම ලස්සනට මරණය පෙන්ලා දීලා තිනවා. ඒක හැකිතාක් ජීවිතයේ මුල් වයසේදී සම්බන්ධ කරගන්න ලැබුණොත් ඒ ජීවිතය අර්ථවත් ජීවිතයක් වඩපත් වෙනවා. ඒන අෂ්ටලෝක ධර්මයේ කම්පා වීම වලට ඉවසා දරා සිටීමේ හැකියාවක් ඇති වෙලා දෙනවා. ඒ නිසා චතුරාර්යක භාවනාවක් විදිහට මරණසුති භාවනාව අපේ පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. උපම හරියට සඳහන් කරලා තියෙනවා. ඒ සෑම බලාපොරොත්තුක්ම බලාපොරොත්තු සුන්වීමෙන් හමාරයි සෑම සතෙක්ම මරණයෙන් හමාරයි මේ යෞවනය මරණයෙන් හමාරයි ආදි වශයෙන් හැම දෙයකම අවසානයේ මරණයමයි ඒක යටපත් කරන්න උත්සාහ කිරීමෙන් වෙන්නේ මොකද්ද අපි සත්‍යයට පයින් ගහීමක් වෙන්නේ අර තවත් පටිහිර විද්‍යා දාර්ශනිකයෙක් කරපු අදහස තමයි ජීවත් වෙනවා කියන එක නැත්නම් සාර්ථකව ජීවත් වෙනවා කියීම සඳහා එක සමීකරණයක් හදාගත්තොත් ඒ සමීකරණය දීර්ඝ සංකීර්ණ සමීකරණයක් වෙයි කියලා කියනවා. මොකදේ තරම් ජීවිතයේ ප්‍රශ්න සංකීර්ණයි කියලා. නමුත් මරණ මොහොතදී සමීකරණය සුළු කිරීමක් වෙනවා. කාගෙත් උත්තරේ බිඳුවයි කියලා තියෙනවා මරණට යනවා. මොන්නම ජීවන රටාවක් ගත කරත් මරණයට ගියාට පස්සේ මරණේ මුහුණ දෙනකොට ඔක්කොගෙම අයවැය බිඳුවට පයි. එසා ඉන්නකන් තමයි මේ සෙල්ලම්. ඒ කියන්නේ චණ්ඩිකං ඔක්කොම ඇඟේ හයිය තියනකම් කියලා කියනවා. නම්බුකාරකං නිලයේ තියනකම් කියලා. වෙන බලවත් පාරකං සල්ලි තියනකම් මේ ඔක්කොමකං මෙලවින් යනකම්. ගියාට පස්සේ ඒක අඩිය එහාට තිබ්බ ගමන් ඔය කියන චණ්ඩිකං ඔය බලවත් කරන තම්බේක වටිනාකමක් නැහැ. අපිට මෙතුම ඉඳගෙන එළවට යන්න ඉස්සලා මෙලම ඉඳගෙන මේක බැලන එක එච්චරම නාස්තික වැඩ නෙවෙයි. ඒකේ තියෙනවා මේ අභියෝගශීලී තාර්කික ගතියක්. ඒක බැලුවට පස්සේ මේව අවශ්‍යයි. යම් ප්‍රමාණයක් අපිට කාය බල ශක්තිය අවශ්‍යයි, මුදල් අවශ්‍යයි, නිලතල අවශ්‍යයි. කවදාකවත් කෙලස් උපදින විදිහට වැඩ නොකරගෙන ඒක අවශ්‍යතාවන පරෝධින සලකලා වැඩ කරන ගියොත් මරණය ඉච්චර කලබලයක් වෙන්නේ නැහැ. ඒ නිසා ਸਰවඥාන්සේ බොහෝම ජයත ඒක ජීවිතයකදී විශේෂයෙන්ම භාවනා ජීවිතයකදී මතුවෙන ප්‍රශ්නවලදී අන්න අර විදිහට තාර්කිකව එහෙම නැත්නම් ණය ක්‍රමයට කල්පනා කරලා බලලා මරණානුස්සතිය වඩලා තියාගෙන ඉන්නවනම් තදබල කම්පන වලට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න. වෙන විදිහ කියනවා හොඳ සංවේගයක් නිතරම පහල කරගෙන මේ අනෙක් මිනිස්සුયો කරන ඉඳුරම් පිනවීමෙන් ලබන මේ සැපය ඔච්චර ලොක් කරලා සලකන්නේ ඒක අවශ්‍යතාවයක් විදිහට ගන්නවා සුඛෝභෝගී මට්ටමට යන්නේ. ඒ නිසා මරණානුස්සති භාවනා පිළිබඳව අවබෝධයක් භාවනා සමත භාවනා කරන අයටත් විපස්සනා භාවනා කරන අයටත් අවශ්‍යයි. සමත භාවනා කරන අයක වඩන්නේ නිතරම මරණ අනුස්සති භාවනාවක් වශයෙන් වාඩි වෙලාම ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං කියලා දිගට සිහිපත් කරන එක. විපස්සනා කරන අය කල්පනා කරනවා මේ මරණය ඒකාන්තන අමරණීයත්වයක් තියෙනවා. අමරණීයත්වය කියලා කියන්නේ ඉපදුනාට පස්සේ නොමරින්න එක නෙවෙයි. ජීවිතයක් නැති ජීවිතයේ උප්පත්තියක් නැති කිරීම පමණයි. උපත්ය කවදාකවත් නැති කරන්න හම්බ වෙන්නේ අපේ මේ කර්ම වේගවල සංසිද්ධ වීමක් මරණයට කලින් සිද්ධ වෙන්නේ නැත්තම්. ඒ නිසා කර්ම වේග සංසිද්ධ වීම සඳහා ඒ සංසාරේ ගත කිරීමට ගත කරන කෙලෙස වට, කම වට, විපාක වට කියන කෙලස් තියෙනවා. අනුසයගත අපේ කෙලස් තියෙනවා. ඒ කෙලස් නම් අපි කැමැති වුණත් අකමැති වුණත් කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම සිද්ධ වෙනවා. සමහරක් සචේතනිකව සිද්ධ වෙනවා. සමහරක් අචේතනිකව සිද්ධ වෙනවා. ඒ නිසා කෙලස් තියනා තාකල් අනිවාර්යයෙන් මේකට අවශ්‍ය තත්ත්ව ලැබුණොත් ඒක කර්ම බාඩපත් වෙනවා. සජීවී බීජයකට පොළවේ වලලලා පොළවේ සාරයත් තෙතමනයක් ලැබුණොත් ඒක පැලවෙනවා. ඒ වගේ ඒ කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් ඒ කර්ම අනුව විපාක දෙනවයි කියන එක මේ ලෝකේ වළක්වන්න කවුරක්වත් නැහැ. කිසිම තැනකට ගිහිල්ලා අපිට මේ කර්ම විපාක දීම වළක්වන්න පුළුවන් කමක් නැහැ. නිදර්ශනයක් වශයෙන් කියනවනම් සර්වචනාංශයේ සර්වඥතාඥානෙ ලැබුවට පස්සෙත් කර්ම විපාක පළ දුන්නා. ඒ නිසා කිසිම ලෝකේ තැනක් නැහැ. ඒ නිසා අපි මේ උත්සාහ කරන්න හදන්නේ අර මේ කර්ම රැස් වෙච්චි වගේ විපාක එනකොට ඒවා වෙනස් කරන්න හදනවා. ඒක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ නිසා අපිට සතියෙන් නැත්නම් විපස්සනානුකූල බලනකොට කර්ම විපාක එනකොට කර්මයේ සහ කර්මයේ ඇදහිම පිළිබඳව තියෙන කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවා නම් ඒක කියනවා සර්පෙක් ගහපුවා මේ සර්ප විස නැති කිරීමට යොදන ප්‍රතිවිෂ වගේ ඒක දරා කියා ගැනීම ලොකු ශක්තියක් තමයි එනවයි කියලා මේක මගේම කර්මය වෙන්න ඇති කියලා ඒ හිතන කර්මය සහ කර්මඵලය. ඒකත් ඉවසීමේ ශක්තියක් ඇති කළ දෙනවයි කියලා. ඒ නිසා අපි මරණය ඒකාන්තනම් අමරණීයත්වයක් තියෙන්න ඕනේ මේ ලෝකේ. අමරණීය වෙන්න නම් කවදාකවත් ජීවත් වෙච්ච කෙනෙක් අමරණීයත්වයට යන්න බෑ. අපි සාමාන්‍ය හිතන්නේ මේ දැන් මේ පණ තියෙන කට්ටිය පණ තියෙන කෙනෙක් කමරණියත්ට යනවා කියලා. ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. නැවත උප්පත්තියක් නැති කිරීම පමණයි. නැවත උප්පත්තියක් නැති කරන්න බෑ. කර්ම වේග තියෙනවා. නමුත් කර්ම වේග නොකර ඉන්න, කර්ම රැස් නොකර ඉන්න බෑ. කැමැති වුණත් අනුසය කෙලස් තියෙනවා. නිසා ඒ කිලේශ වට කරකවන කෙලෙස් වටේ කපලා ඒ කර්ම වටේ නැතර කරන විපාක වටේ නැතර කිරීම වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ. අන්න ඒ පැත්තට නම් මේ මරණය පිළිබඳ හැඟීම සම්පූර්ණ අපිට අර යොබ්බන මදය ආරෝග්‍ය මදය ධන මදය කපාගෙන සත්‍ය පෙන්වන ගතියක් තියෙනවා. ඉතින් ඒක ਸਰවචනාංශය බොහොම මේ පරෝජන අරගෙන අදත් මේ තාක් වෙනකන් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක මේ අවස්ථාවක් මම කරගත්තා මේ මරණානුස්සති භාවනා පිළිබඳව හැඳින්වීමක් මේ වගේ වෙලාවක් කරන්න ඒ මොකද සමහර වෙලාවල් වලට අපිට ඒක හුඟක් උදව් උපකාර වෙනවා සමති දිච්ච විපස්සනා වෙත් දෙකදීම ඊට පස්සේ අපි ගියොත් එහෙම ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා උපායාසාපි දුක්ඛා කියන එක ඒක නම් එච්චරම මේ අටුවා ටික අවශ්‍ය කරන දෙයක් නෙවෙයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස කිව්වහම ඒ ඔක්කොම දුක්ඛ දුක්ඛයට වැටෙනවා. ඒක සතෙක්කේ වැඩි කරුවත් අපිට තේරෙනවා දුකටපත් වෙලා ඉන්න බව. නමුත් යම් පිච්ඡන් තල නලබති තම්පි දුක්ඛං කිව්වහම මෙතන මෙතන ඒ යමක් නොලැබීම නිසා ඇතිවෙන දුක මෙතන පොඩි පටලැවිල්ලක් පටලැවිල්ලක් කියලා කියන්නේ අර විස්මාරුවක් ඇති කරනවා අපිට සාමාන්‍යයෙන් පෙන්ලා දීලා තියෙන දුකට හේතුව තෘෂ්ණාව කියලා. නමුත් බලාන ගියාම උගක් කරලා අපිට මේ දුකට හේතුලා තියෙන ආශාව විතරක් නෙවෙයි තරහත් හේතුලා තියෙනවා. නමුත් දුක්ඛ සත්‍යයට ආසන්න හේතුව වශයෙන් තරහ පෙන්නලා නැහැ. දුක්ඛ සත්‍යයට ආසන්න හේතුව වශයෙන් පෙන්නලා තියෙන්නේ තෘෂ්ණාව පමණයි. ඒකෙදි කියන සමහරලාට ආසන්න හේතුව තෘෂ්ණාව ඈතින් තියෙන හේතුව අවිද්‍යාව කියලා. කෙසේ නමුත් මේ ද්වේෂය පෙන්නලා නැහැ. නමුත් අපි බැලුවොත් පේනවා ලෝකයේ බැලුවොත් පේනවා අපේ ජීවිතයේ අපිට මේ තරම් ගැටුම් අපිට මේ තරම් නුරුස්නා ගති බලාපොරොත්තු සුන් වීම අනුන්ගේ වැරදි හැවිලි එතකොට මේ දේවල් හරියට මොන තාලෙට වෙන්නේ නැති ගතිය කියන දේවල් හරියට අපිට දුක් පීඩා දෙනවා. නමුත් ඒකට මෙතනදී හරිය සමාන්තර ගතියක් පෙන්නනවා මේ තෘෂ්ණාවත් තෘෂ්ණාව කියන්නේ ආසාවනේ ද්වේෂය කියන ගැටුමත් දෙකම දුකට හේතු වෙන බව. නමුත් බුද්ධ දේශනාවේ තරහ පෙන්නලා නැහැ. මේ මේකෙන් ඉඟියක් පෙන්නනවා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කිව්වාම අපිට තරහක් ඇති වෙන වෙලාවක් යන භාවනානුයෝගීව කල්පනා කරොත් අපි නිස්සද්දතාවය හොයාගෙන මෙතෙන් එනවා. එළ භාවනා කරගෙන ඉන්නකොට ඔන්න කවුරු හරි අමතර සාධ්‍යයක් කරනවා. මනුස්සයා මේ මේ අපේ නිදර්ශනාව නිසාද බාහිර කඩන්න කරනවා නෙවෙයි අර බැරිකමට හරි නොදැනුවත්වම සාධ්‍යයක් කරනවා. සාධ්‍යයක් කරනකොටම අපිට ද්වේෂයක් පහළ වෙනවා. මෙච්චර දුර ඇවිල්ලත් ඉවර වෙලා මේ මේක කරු කරන්නේ කො කතා කරන්නේ කො හයියෙන් දොර වාන නැත්නම් කයිනෝ මුන්නෝ හරි කියලා කියනවා. නමුත් අපිට පේන්නේ වෙලාවේදී මේ සද්දෙන් ඇති වෙච්ච එහෙම නැත්නම් මේ නුරුස්නා ගතිය ඇති උනේ සද්දෙන් කියලා. නමුත් ඇත්තටම අපිට නුරුස්නා ගතිය ඇති වෙලා තියෙන්නේ නිස්සද්දතාවයට ඇති ලෝභකම නිසා. නිස්සද්දතාවේ ලෝභකම කියන පදනම දෙදරීම තමයි සද්දකේ හිතුවේ. නිසා සද්දේ කෙරෙහි ඇති ද්වේෂය කියලා කියන්නේ නිස්සද්දතාවයට ඇති ආසාව. නිසා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා කියන්නේ ය ඕන නැති දෙයක් ලැබීමත් දුකක්. ඒ මොකද ඕන කරන දේ ලබා ගන්න ඒක බාධා කරනවා. මේ අනුව බලන ගියාම ਸਰවචනාංශකයේ තර්කයේ ඇත්ත. අපිට මෙතන නිස්සද්දතාවය පිළිබඳ තරහ එන්නේ අපි ළඟ ඒ තරම්ම මේ ගෝසාව පිළිබඳ තරහ එන්නේ නිස්සද්දතාවය පිළිබඳ පදනමෙන් තමයි අපි හිතන්නේ. ඒ වගේම භාවනා කරගෙන යනකොට අපිට ප්‍රතිඵල නොලැබුණා කියලා අමනාපයක් එන්නේ භාවනාවේ ප්‍රතිඵල කියන ඒ චිත්ත රූපය බිඳෙන නිසා. දා හුඳුවට භාවනා කරන කෙනෙකුට මේක දාගත්තොත් තමන්ගේ ජීවිතේට මේ තරහ කවදාකවත් ඊට වඩා හොඳ දෙයක් කරෙහි ඇති ආශාවට සාපේක්ෂව මිස හුදු තරහ කියලා දෙයක් ලෝකේ නැහැ. කේවල ද්වේෂය කියලා දෙයක් නැහැ. අපිට තියෙන්නේ සංසන්දනාත්මක තරහක් ඒ දේ නිසා අපිට ඊට වඩා හොඳ දෙයක් ලබා ගැනීමේ අවස්ථාවක් නැතිවීම නිසා අපිට ඒ දේ පිළිබඳ තරහ ඒක වැරදුනාට පස්සේ අපි ඉතින් අර කපන්න බැරිය තිබිනා වගේ කියලා නිදහසට කරුණු කියනවා. නමුත් යමක් නොලැබීමේ දුක කියලා කියන්නේ ඒ ඒ වෙනුවට යමක් ලැබිලා ඒක නෙවෙයි අපිට ඕන වෙලා තියෙන්නේ. අන්න එතනදී මේක පිළිබඳ සියුම් ද්වේෂයක් වැඩ කරනවා. ඒ ද්වේෂ අපිට වැටහෙන්නේ නැහැ. ඒක නිසා අපේ ජීවිතේ පුරාවට එන්නේ යමක් නොලැබීමේ දුක කියන විභව තණ්හාව ආශාව තියෙන තාක් ඒ ආශාවල් ඉෂ්ට නොවන තාක් ඒ ආශාව ඉෂ්ට කිරීම සඳහා විකල්පයක් වශයෙන් වෙන මොනවාරි ලැබෙන තාක් එක දිගටම තියෙනවා ඒ මොකද අපේ හිතේ තියෙන චිත්ත රූපයක් අන්නේ චිත්ත රූපේ නොලැබෙන්න හේතුනේ ඊට පහත් දෙයකින් ඒක ප්‍රතිස්ථාපන වෙච්ච නිසා. ඒ නිසා මේ පහත් දෙය පිළිබඳව අපි ළඟ තියෙන තරහ යම් පිච්චන් නලබදි දුක්ඛං අපි මේ සම්පයෝගෝ දුක්ඛෝ ඒ සේරගෙම තියෙන මේ තණ්හාව සහ ද්වේෂය අතර දෙක විස්පර්ලියක් වෙන එකයි. ඒක හොඳනේ මේ කෙලෙස් පිළිබඳව නැත්නම් හිත වැඩ කරන දේවල් පිළිබඳව සත්‍යයෙන් යුක්තව නැත්නම් සම සම්පාදනය කරලාද හොඳ ප්‍රකට සත්‍යකින් බලාන හිටියොත් විතරක් ඒ द्वේෂය එන්නේ ඊට වඩා හොඳ දෙයක් පිළිබඳව තියෙන ආශාව නිසා නැත්නම් කේවල දුකක් කියලා එකක් ඇත්තේ නැහැ. ඒ වගේම ඒකට ධර්මානුකූලව දෙන උත්තරේ තමයි පංච පාදානස්කන්ධා දුක්ඛ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. එහෙම නැත්නම් පෙමතෝ ජායති සෝකෝ. සුඛයක් ඇති වෙලා තියෙන අපි ප්‍රේම කරපු වස්තු වලින් පමණයි. මේ මැදිහත් වෙච්ච කිසිම වස්තුවකින් කවදාකවත් අපිට දුකක් එන්නේ නැහැ. ඉතින් අපි ඒකට ප්‍රේම කරන ප්‍රමාණයට ඒක හම්බ වෙන්නේ අපිට ඒ වෙනුවට වෙන එකක් හම්බුණා දුක් වෙනවා අරක නොලැබීම දුකක් වෙනවා. නිසා ලෝකයේ තියෙන හැම දෙයක්ම උපාදාන නෙවෙයි. උපාදාන වෙන්නේ අපි ප්‍රේම කරන කොටස් ටික විතරයි. ප්‍රේම කිරීම තුලින්මයි දුකේ. ඒක නිසා මේ වස්තු ඇති හැටියෙන් දැකලා ඒවා පිළිබඳ කටයුතු කරුවොත් ඒවට ප්‍රේම කරන්නේත් නැතුව එහෙම නැත්නම් ඒ වෙනුවට හම්බෙච්ච එකට වෛර කරන්නේත් නැතුව ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ වස්තු වලින් අපිට දුකක් එන්නේ නැහැ. මේ වස්තුව ලබන කොටත්, විඳින කොටත්, අතහන කොටත් මධ්‍යස්ථ භාවයකින් නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ගතියකින් යන්න පුළුවන් කමක් තියෙනවා. මේක තමයි සර්වචන් වහන්සේ මේ ප්‍රතිපදා මාර්ගයෙන් පෙන්වලා ගන්නේ. උන්වහන්සේගේ ප්‍රකාශනවල සබ්බේ සංඛාරා අනිච්චා කියන මිසක්ක සබ්බේ ධම්මා අනිච්චා කියලා නැහැ.